දෙක බැගින් තුන බැගින් ආදී වශයෙන් සංඛ්‍යාත්මකව වෙන් කරගන්නට පහසු ආකාරයෙන් දේශනා කරලා තියෙන සූත්‍ර දේශනාවන් වෙන් වෙන් කොට සංග්‍රහ කරලා තියෙන සූත්‍ර පිටකයේ ධර්ම ග්‍රන්ථය එහි චක්ක නිපාතයයි කියලා කියන්නේ කරුණු 6 බැගින් සඳහන් වෙන සූත්‍ර දේශනා අන්තර්ගත කොටස. එහි ඇතුළත් වෙන විවාද මූල සූත්‍රයේහි දේශනා කරන ධර්ම කාරණා කිහිපයක් මූලික කරගෙනයි අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට අදහස් කළේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා චෛමානි භික්කවේ විවාද මූලානි මහණෙනි මේ සමාජය තුල වාද විවාද ගැටුම් කලකෝලාහල ඇති කරගන්නට හේතු වෙන මූලික காரணා හයක් තියෙනවා. ඒ காரணා හයෙන් එක් කාරණයක් හෝ පදනම් වුණොත් එතන ඔවුනෝන් අතර සමගි සම්පන්න බවක් ඇති වෙන්නේ නැහැ. ඔවුනෝන් කෙරෙහි ගරු සම්භාවනීය බවක් ඇති වෙන්නේ හැම විටම ඔවුනෝන් කෙරෙහි වාද විවාද ගැටුම් තර්ක විතර්ක ගොඩ නැගෙන්නට එය හේතුවක් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කතමානිච්ච මහණෙනි මොනවද විවාද වලට තුඩු දෙන වාද විවාද කලකෝලාහල වුණෝන් කෙරෙහි නුරුස්නා හැඟීම් ඇති කරගෙන බහිම්බස් වෙන්නට හේතු වෙන කාරණා හය මොනවද කියලා බුදුරජාණන් වහන්සේ එකින් එක පැහැදිලි කරනවා. ඉද බික්කවේ බික්කු කෝදනෝ හෝති උපනාහි මේ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දහම් කරුණු දක්වන්නේ යුගල වශයෙන්. එක් කාරණයකට වඩාත් සමීප සම්බන්ධතා තියෙන තවත් කාරණයක් වශයෙන් දහම් කරුණු යුගල යුගලයේ බැගින් තමයි මේ යුගල හයක් මේ සූත්‍රයේදී දේශනා කරන්නේ. පළවෙනි කාරණය තථාගතයන් වහන්සේ දක්වනවා කෝදනෝ හෝති උපනාහි. ක්‍රෝධය සහ උපනාහය. ක්‍රෝධයයි කියලා කියන්නේ අන් කෙනෙක් කරන කියන දෙයක් පිළිබඳව අපේ මනසේ ඇතිවෙන කෝපය ට රෞද්‍රාකාරයෙන් නැගී හිටින අවස්ථාව තමයි ක්‍රෝධයයි කියලා කියන්නේ. දහමෙහි හැඳින්වෙන්නේ හරියට දණ්ඩෙන් පහරලත් සර්පෙක් කුපිත වෙන්නේ යම්සේද අන්න ඒ වගේ Taman අකමැති ආරම්මණයෙහිදී Tamanගේ මනසෙහි ඇතිවෙන ප්‍රකෝපකාරී ස්වභාවය තමයි මෙතන ක්‍රෝධයයි කියලා හඳුන්වන්නේ. බොහෝ අවස්ථාවල Tamanට මැඩ පවත්වන්නට පහසුයි කියලා හිතෙන ආරම්මන සම්බන්ධයෙන් තමයි මේ ක්‍රෝධය හටගන්නේ. ඊළාට උපනාහයයි කියලා කියන්නේ බද්ධ වෛරය. ක්‍රෝධය සහ බද්ධ වෛරය කියන කරුණු යම් කෙනෙකුගේ సంతානෙහි පහළ වෙනවා නම් එබඳු පුද්ගලයින් අතර වාද විවාද ගැටුම් නිර්මාණය වෙන්නට එය හේතුවක් වෙනවා. දෙවැනි කාරණේ තමයි මක්කී හෝති පලාසි ගුණමකු භව සහ එකට එක කරන ස්වභාවය. ಗುಣමකු භාවය සහ එකට එක කරන ස්වභාවය මක්කී කියලා කියන්නේ ಗುಣ මකා දමන ස්වභාවය. ඒ කියන්නේ අන් අයගේ ಗುಣ තියෙන බව දන්නවා. ඒ දැන දැනත් වෙනත් காரணා පදනම් කරගෙන ඒ තියෙන ගුණේ යට කරනවා, වහලා දානවා, මකලා දානවා. ඒක මතු කරන්නට කැමති වෙන්නේ. ඒක තමයි ಗುಣමකු භාවයයි කියන්නේ. පලාසයයි කියලා කියන්නේ අනේකා කරන එකට වැඩියෙන් තමනුත් තව එකක් කරන්නට උත්සාහ කරනවා, එකට එක කරන්නට ක්‍රියාත්මක වෙනවා. ඒකයි පලාසය කියලා කියන්නේ. තතහගතයන් වහන්සේ දේශනා කරනවා මේ ಗುಣමකු භාවය හෝ පලාසය යම් කෙනෙකුගේ సంతානෙහි මතුවෙනවා නම් ඒබඳු මිනිසුන් අතර වාද විවාද ගැටුම් ඇති වෙන්නට එය පදනමක් වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණය ඉස්සුකී හෝති මච්චරි. ඉස්සුකී කියලා කියන්නේ ඊර්ෂ්‍යා සහගත බව. මච්චරි කියලා කියන්නේ මසුරු බව. ඊර්ෂ්‍යාවයි කියලා කියන්නේ පර සම්පත් නොයවසන ස්වභාවය අනුන්ගේ දියුණුව અભිවෘද්ධිය කීර්තිය භෞතික කරුණ වලින් පමණක් නෙමෙයි ಗುಣනුවණින් හරි යම්කිසි කෙනෙක් වැඩෙනකොට අපේ මනසේ ඒක රුස්සන් නැති ගතියක් ඔරොත්තු දෙන්න නැති ගතියක් 아무තු අමාරුවක් දැනෙන ස්වභාවය තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ඊළඟට මසුරුකම කියලා කියන්නේ Taman සතු දේ අන් අය පරිහරණය කරනවා දකින්නට තමන්ගේ දේවල් වලින් අනිත් අය ප්‍රයෝජන ගන්නවා ඉවසන්නට බැරි ගතිය. මේ කරුණ වලින් එකක් හෝ යම් කිසි කෙනෙකුගේ సంతානෙහි පහළ වෙනවා නම් වාද විවාද ගැටුම් ඇති වෙන්නට එය හේතුවක් වෙනොයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට හතරවෙනි කාරණය සටෝ හෝති මායාවේ. සට බව කියලා කියන්නේ කපටිකම. ඒ කියන්නේ තමන්ගේ ස්වභාවය සංගවලා වෙනත් ස්වභාවයකින් පෙනී සිටීම අනෙකාගේ යහපත અભිවෘද්ධිය කුමක් වුණත් තමන්ගේ කටයුත්ත කරගන්නට ඕනෑම අයහපතක් කරමින් ඕනෑම වංචනික විදිහට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් මානසික தත්ත්වය තමයි මේ කපටිකමයි කියලා සට බවයි කියලා හඳුන්වන්නේ. ඊළඟට මායාවී කියලා කියන්නේ මායාකාරී ස්වභාවය තමන් ළඟ තියෙන දුර්ගුණ වහලා වෙනත් ස්වභාවයකින් පෙනී සිටින බව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සට බව හෝ මායාකාරී බව යම් කෙනෙකුගේ సంతානෙහි පහළ වෙනවා නම් එබඳු මිනිසුන් අතර වාද විවාද ගැටුම් ඇති වෙන්නට එය හේතුවක් වෙනවා. ඊළඟට පස්වෙනි කාරණය තමයි පාපිච්චෝ හොති මිච්ඡා දිට්ඨි. පාපකාරී බව සහ පෞකාර අදහස් ඇති බව සහ මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති බව. පාපකාරී අදහස් කියලා කියන්නේ අනුන් නසන්නට, අනුන්ගෙන් පලිගන්නට, අනුන්ට රිද්දන්නට, අනුන්ට පීඩා කරන්නට මේ විදිහට පෞකාර අදහස්. ඊළඟට මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ ලෝකය පිළිබඳව, Taman පිළිබඳව වැරදි දෘෂ්ටීන්ට, වැරදි නිගමනවලට පැමිණීම, වැරදි නිගමනවල එල්බ ගැනීම. මේ කාරණාවලින් එකක් හෝ යම්කිසි කෙනෙකුගේ సంతානෙහි පහළ වෙනවා නම් එබඳු මිනිසුන් අතර වාද විවාද ගැටුම් ඇති වෙන්නට කාරණයක් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට 6 වෙනි කාරණය තමයි සම්දිට්ටි පරමාසී හෝති ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගි. සම්දිට්ටි පරමාසී කියලා කියන්නේ සදෘෂ්ටිය. සම්දිට්ටි කියලා කියන්නේ තමන්ගේ දැක්ම. ඒ තමන්ගේ දැක්මම පරාමර්ශණය කරනවා දැඩිව ග්‍රහණය කරගන්නවා. ඒ කියන්නේ යම් කාරණයක් පිළිබඳව තමන්ට යම්කිසි ආකාරයකටද වැටහෙන්නේ තමන්ගේ තීරණය මොකක්ද තමන්ගේ තීරණය තමන්ගේ දෘෂ්ටියම දැඩිව ගන්නවා ආදානක් ගාහි ඒකෙන් අගතිගාමී වෙනවා දුප්පටි නිස්සග්ගේ කොච්චර කරුණු කිව්වත් ඒ තමන්ගේ දෘෂ්ටි අතහරින්නට ලෑස්ති වෙන්නේ ඒකෙම එල්ලිලා ඉන්නවා මේ කියන කරුණ වලින් එකක් හෝ යම් කෙනෙකුගේ సంతානේ පහළ වෙනවා නම් එබඳු මිනිසුන් අතර වාද විවාද ගැටුම් නිර්මාණය වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විදිහට මේ ධර්ම යුගල හයෙන් එක් යුගලයක් හෝ එක් කාරණයක් හෝ යම් సంతානයක පහළ වෙනකොට ඒ අය වාද විවාද කරන්නට තර්ක විතර්ක කරන්නට අනේකා අභිබවා නැගී සිටින්නට උත්සාහ කරනවා වැඩිහිටියන් ඒ වගේම ගරු කළ යුතු අය මේ මොකුත් ඒ අයගේ මනසට දැනෙන්නේ වැඩිහිටියා වුණත් බාලකෙනා වුණත් ගරු කළ යුත්තා වුණත් නොකළ යුත්තා වුණත් ඒ හැම කෙනෙක්ම අභිබවා නැගී සිටින්නට තමයි මෙබඳු අයගේ సంతානෙහි ඒ දුර්ගුණ අවදි වෙලා එන්නේ. එබඳු පුද්ගලයන්ගේ ඒ ක්‍රියාකාරකම් නිසා තමන්ටත් සමාජයටත් බොහෝ අවැඩ සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඒ නිසා සත්පුරුෂ මිනිසෙයින් විසින් ගිහියන් හෝ වේවා පැවිද්දන් හෝ වේවා සමාජයේ තමන්ගේත් අනුන්ගේත් යහපත අපේක්ෂා කරන અભිවෘද්ධිය බලාපොරොත්තු වෙන සත්පුරුෂයින් විසින් තම තමන්ගේ චිත්තසංතානෙහි මෙබඳු විවාද මූල කාරණා මතුවෙනවද කියලා නුවණින් කල්පනා කරලා බලලා සොයලා බලලා ඒ විවාදවලට තුඩු දෙන ගැටුම් වලට තුඩු දෙන මෙබඳු දුර්ගුණ බැහැර කරගත යුතුයි එහෙම නොකරගත්තොත් තමන් මේ ලෝක වශයෙන් පරලෝක වශයෙන් පරිහානියටපත් වෙනවා පමණක් නෙමෙයි සමාජයේ අන් අයට අප්‍රසන්න වෙලා සමාජයේ බොහෝ දෙනා සමග ගැටුම් ඇති කරගන්නා තත්ත්වයටපත් වෙනවා ඒ නිසා ඒ අවැඩදායක බව අවැඩදායක වාද විවාද ඇති වෙන බව නුවණින් තේරුම් අරගෙන මේ විවාද සඳහා හේතු වෙන මූල කාරණා තම సంతාණයෙන් බැහැර කරගන්නට නුවණැති මිනිසුන් උත්සාහ කළ යුතුයි කියලා තථාගතයන් වහන්සේ මේ විවාද මූලක සූත්‍රයේදී පැහැදිලි කරනවා. එතකොට දැන් අපි උත්සාහ කරමු මේ ධර්ම යුගල 6 තරමක් කෙටියෙන් හෝ තේරුම් බේරුම් කරගන්නට පහදා ගන්නට. මේකේ හයවෙනියට කියපු කාරණේ තමයි විශේෂයෙන්ම ප්‍රධානම කාරණේ වෙන්නේ මිනිසුන් තුල වාද විවාද හටගන්නට. මොකක්ද හයවෙනි කාරණේ? සම්දිට්ටි පරමාසී හෝති ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගි. සෝ මතයම දැඩිව ගන්නවා. Tamanගේ තීරණයම, Tamanගේ දැක්මම, Tamanගේ දෘෂ්ටියම හරි කියලා ඒක දැඩිව අල්ලා ගන්නවා. ඒින්ම අන්තගාමි වෙනවා. ඒින්ම අගතිගාමි වෙනවා. ඒ වගේම කොයිතරම් තරාතිරමක කෙනෙක් ඒකෙහි දොස් සදොස් බව පෙන්නලා දුන්නත් ඒක දුරු කරන්නට බැහැර කරන්නට සූදානම් වෙන්නේ නැහැ. එහිම එල්බගෙන, එහිම රැඳිලා, එහිම පිහිටාගෙන සිටමින් අන් අයට වාදාරෝපණය කරන්නට තමයි ඒ බඳු පුද්ගලයන් උත්සාහවත් වෙන්නේ. දැන් මෙතනදී පෙනතුනේ මේ සම්දිට්ටි පරමාසී කියලා කිව්වන් පස්සේ පුද්ගලයා ඇති කරගන්නා දෘෂ්ටිය සමහර විට ඔහුගේ තීරණය නිවැරදි තීරණයක් වෙන්නටත් පුළුවන්. හැබැයි නිවැරදි තීරණයක් වුණත් ඒක දැඩිව ගත්තෙන් පස්සේ ඒකේ එල්ලුණෙන් පස්සේ ඒක අන්තගාමීව ගත්තයින් පස්සේ ඒකෙන් සිද්ධ වෙන්නේ හානියක්මයි. උදාහරණයක් හැටියට අපි නිතර ධර්ම දේශනාවල කියලා කාරණයක් තමයි අපි හිතමු යම්කිසි කෙනෙක් මත්ස්‍ය මාංශාදියෙන් වැළකීලා ඉන්නවා. ඒක ඊටාම හොඳ ප්‍රතිපදාවක්. Tamanට මස් මාළු නොකා එළවලු පමණක් එළවලු බත් පමණක් ආහාරයටගෙන යැපෙන්නට පුළුවන් නම් ඒක අවිහිංසාව අගය කරමින් ලෝකයට හිතකාමීව ජීවත් වෙන කෙනෙකුට සම්පාදනය කරන්නට පුළුවන් ඊටාම හොඳ ප්‍රතිපදාවක්. නමුත් යම් කෙනෙක් හිතනවා නම් අපි තමයි ভেජිටේරියන් අනිත් අය මාංශ භක්ෂකයෝ ඒගොල්ලන්ට නම් නිවන් දකින්න බෑ ඒගොල්ලන්ට නම් කවදාවත් භාවනා කරන්න බෑ ඒගොල්ලන්ට මෙත්තාව වඩන්නටත් බෑ ඒගොල්ලෝ පෞකාරයෝ ඒගොල්ලෝ කරන ඔක්කොම බොරු මේ ප්‍රාණඝාතයෙන්වත් වැළකීලා නැහැ ඒ විදිහට මස් මාළු කන හැමදෙනාම ප්‍රාණඝාතයට ඇතුළත් වෙනවා ඒ නිසා අපි විතරයි ඒකෙන් නිදහස් වෙලා ඉන්නේ කියලා Taman හුවා දක්වමින් අන් අය හෙලාතලා සිතමින් දකිමින් කටයුතු කරනවා නම් දැන් අර හොඳ ප්‍රතිපත්තිය පදනම් කරගෙන වැරදි දෘෂ්ටියක් Taman ග්‍රහණය කරගෙන තියෙනවා. එතකොට මත්ස්‍ය මාංශ වලින් Taman වැළකීලා අන් අයත් වළක්වා ගන්නට Taman කරුණා මෛත්‍රියෙන් උනන්දු වෙන එක වරදක් නෙමෙයි. නමුත් අර විදිහට මගේ තීරණයමයි හරියි අපි ගන්නා ප්‍රතිපත්තියමයි හරි අපේ දැක්මමයි හරි අනිත් සියලු දෙනාම වැරදි ඒ අය දොස් සහිතයි කියන නිගමනයට එනකොට ඒ තීරණයම වාද විවාද ගැටුම් ඇති වෙන්නට හේතුවක් වෙනවා. එහෙම වුණාම සමහර වෙලාවට අර මස්මාළු කන මිනිස්සු ඒවා කාලා නිහඬ වෙනවා මේ නොකන මිනිස්සු කන අය දිහා බලාගෙන දොස්පරොස් කියනවා ඒවා දිහා බලාගෙන හිත නරක කරගන්නවා මස්මාළු විකුණන මිනිස්සු දිහා බලාගෙන ඒ අයට සාප කරනවා මේ විදිහට නිරන්තරයෙන්ම හිත දූෂ්‍ය කරගෙන බොහෝ පව්කම් සිද්ධ කරගන්නවා විතරක් නෙමේ සමාජයේ අනිත් අයට මහා කරදරයක් හිසරදයක් වෙන හැටියට සමහරලාට ක්‍රියාත්මක වෙනවා ඇයි එහෙම වෙන්නේ අර ස්ව මතයම හරි අනිත් සියල්ල වැරදි කියලා දෘෂ්ටි ගතිකත්වයකට පැමිණෙන නිසා. තමන් ඉන්න ප්‍රතිපදාව වරදක් නැහැ. තමන්ගේ අදහස හොඳයි. ඒ අදහස හොඳ වුණාට ඒ තමන්ගේ අදහසම දැඩිව අරගෙන අනිත් සියල්ල වැරදි කියන නිගමනයට පැමිණෙනකොට ඒක දෘෂ්ටියක් වෙනවා. ඒකෙන් බොහෝ අයහපතට පැමිණෙනවා. ඊළඟට තව කාරණයක් අපි උදාහරණයක් හැටියට අරගෙන බැලුවොත් යම්කිසි කෙනෙක් මේ ජීවිතේ නිවන් දකින්නට වීරය කරන එක හොඳයි. ඒ නිගමනයට ආවට පස්සේ එතනත්තා කල්පනා කරනවා නම් මේ සසර දිගින් දිගට යන්න හදන අය එහෙම කල්පනා කරන අය මහ මෝඩ මිනිස්සු මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නැතුව ඒගොල්ලෝ මේ මිත්‍යා දෘෂ්ටියට වැටිලා ඒගොල්ලෝ අනිත් අනිත් අය කියන මේ බොරු බණ අහලා මේ අපි කියන තීරණය තමයි හරි මේ ජීවිතේ කොහොම හරි හැමෝම නිවන් දකින්න උත්සාහ කරන්න ඕන මෙහෙම ආකල්පයකට එනවා නම් අන්න ස්ව මතයම ස්ව දෘෂ්ටියම උපාදාන කරගෙන යම් කෙනෙක් මේ ජීවිතේ නිවන් දකින්න උත්සාහ කිරීම අතිශයින්ම විශිෂ්ටයි මිනිස්සෙක් හැටියට ලබාපු මේ ආත්ම භාවය අපි හැම කෙනෙක්ම ඒ සඳහා වීරය කරනවා නම් හොඳයි නමුත් අපට අනිත් මිනිස්සුන්ට ඒ සඳහා බලපෑම් කරන්නට පුළුවන් කමක් නැහැ එහෙම නොකරනවා කියලා අනිත් මිනිස්සු මෝඩයෝය කියලා අපිට සලකන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණොත් අපිට මහ බෝසත්තුරු පවා අඥානය ගණයට තමයි ගණනය කරන්නට සිද්ධ වෙන්නේ. දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී සුමේද තාපසය Tamante ඒ භවයේම නිවන් දකින්නට පුළුවන්කම තිබියදී තව සාරාංශක කල්පලක්ෂයක් ඉදිරියට යන්නට අදිෂ්ඨාන කළා. බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළේ නෑ මලින් සුවඳින් පූජා කරලා මේ අනාගතේ මේ වගේ මහ පැතුමක් ඇතුව යන කෙනෙක් කියලා ආශිර්වාද කළා. ඒ කුමක් නිසාද එක් එක් පුද්ගලයින්ගේ පරමාර්ථ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් විවිධ නිසා ඒ නිසා අපට කියන්නට පුළුවන් කමක් නැහැ හැම දිනාම මේ ජීවිතේම නිවන් දකින්න උත්සාහ කළ යුතුයි. එහෙම නොකරනවා නම් අඥානයෝ මෝඩයෝ කියලා අපට කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම තව කෙනෙක් සමහර විට මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනයෙන් නිවන් දකින්න වෙනත් සසුනක නිවන් දකින්නට යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒතනත්තා කියනවා නම් ඔය මේ ජීවිතේ නිවන් දකින්න හදනවයි කියන එක මොන බොරුවක්ද කාටද කරන්න පුළුවන්. දැන් අද කාලේ නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. නිවන් දකිනවා නම් මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න ඕන. එහෙම නැත්නම් වෙන ශාසනයකට යන්න ඕන. මේ නිකන් අඥාන වැඩක් මේ කරන්න හදන්නේ. කරන්න බැරි වැඩකටයි මේ දඟලන්නේ කියලා අර මේ භවයෙන් නිවන් දකින්න උත්සාහ කරන අයට අවඥා කරනවා නම් ඒතනත්තත් යම්කිසි දෘෂ්ටියකට පැමිණිච්ච කෙනෙක් වෙනවා ඒ නිසා වාද විවාද ගැටුම් හටගන්නවා එතකොට මේ විදිහට පින්නතුනේ සමාජයේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන් යන ගමන් මඟ තීරණය කරගෙන ලෞකික ජීවිතය ගැන හෝ සාංශාරික භව ගමන පිළිබඳව හෝ තමන් විවිධ ප්‍රාර්ථනා අපේක්ෂා ඇතුව යනව වෙන්නට පුළුවන්. ඒ නිසා අපට වැදගත් වෙන්නේ අනේකාගේ ප්‍රාර්ථනාව මොකද්ද කියන එක නෙවෙයි ඒ ප්‍රාර්ථනාව මත ඒතනත්තා උසස්ය පහත්ය කියලා මනින එක නෙමෙයි අපට වැදගත් වෙන්නේ අපි නිතර සැලකිලිමත් වෙන්න නැත්තේ Tamanගේ ප්‍රාර්ථනාව කුමක් වුණත් ඒ පැතුම ධාර්මික ප්‍රාර්ථනාවක්ද ඒ ධාර්මික ප්‍රාර්ථනාව සඵල කරගන්න සුදුසු මග Taman නිවැරදිව ගමන් කරනවාද ඒ ටිකයි ගැනයි අපි සැලකිලිමත් වෙන්න නැත්තේ ඒතනත්තා මස් මාංශ වලින් වැළකීලා ඉන්නවා නම් ඒ වැළකීලා ඉන්නට සිතූ සිතුවිල්ල ධාර්මික සිතුවිල්ලක්ද එහෙමනම් ඒ ධාර්මික සිතුවිල්ලෙන් යහපත ගොඩනගන්න ඒතනත්තා නිවැරදි ප්‍රතිපදාවක නිරත වෙනවා එහෙම නැත්නම් ඒකම අල්ලාගෙන නිකන් අකුසල් පුරව ගන්නවත් එහෙමනම් ඒකෙන් ඇති වැඩක් නැහැ යම් කෙනෙක් මේ ජීවිතේම නිවන් දකින්නට උත්සාහ කරනවා නම් ඒක හොඳ ප්‍රතිපත්තිය. හැබැයි හොඳ ප්‍රතිපත්තිය සඵල වෙන්නට සුදුසු ක්‍රියාපිලිවෙතක එතනත්ත නිරත වෙනවද? එහෙම නැත්නම් අනුන්ට දොස් කිය කිය Taman හුවා දක්වමින් මාන්නෙන් තන තන දොඩවමින් ඇවිදිනවද? එහෙමනම් ඒක ඇති වැඩක් නැහැ. මේ ජීවිතේ නිවන් දකින්නට ඕන කියලා කියනවා නම් ඒකට අනුකූල වූ ප්‍රතිපදාවක නිරත වෙලා ඒ සඳහා Taman ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ සඳහා උනන්දු වෙන අන් අයට ශක්ති ප්‍රමාණයෙන් මඟ පෙන්වමින්. ඒ වගේම යම්කිසි කෙනෙක් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න වෙනත් ශාසනයක නිවන් දකින්නට පැතුම් ඇති කරගන්නවා නම් ඒ තනත්තාගේ ප්‍රාර්ථනාව ධාර්මික ප්‍රාර්ථනාවක්ද ඒ පැතුම සඵල වෙන්නට සුදුසු ප්‍රතිපදාවක ඒ තනත්තා නිරත වෙනවද එහෙම නිරත වෙන්නේ නැතුව නිකම්ම නිකම් මෛත්‍රී බුද්ධ ශාසනයෙන් නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කර කර ගිය පමණට නිවන් දකින්නට ලැබෙන්නේ නැහැ පින්නතුනේ. මෙන්න මේ විදිහට අපට සමාජය පිළිබඳව Taman පිළිබඳව සැලකිලිමත් වෙද්දී වඩා වැදගත් වෙන්නේ අපි අපගේ ප්‍රාර්ථනාවන් අපි අපගේ ඉලක්කයන් කොච්චර ධාර්මිකද ඒ ධාර්මික ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වෙන විදිහේ නිවැරදි වැඩපිළිවෙලක නිවැරදි ප්‍රතිපදාවක ඒ අය යෙදී සිටිනවද එහෙම සොයලා බලලා හඳුනා ගන්නවා විනා අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ මගේ ප්‍රාර්ථනාව තමයි හරි මගේ තීරණය තමයි හරි මම දකින ක්‍රමේ මගේ නිගමනය තමයි හරියටම හරි අනිත් සියලු දෙනාම වැරදි කියලා අපට Tamanගේ දෘෂ්ටියම දැඩිවගෙන අන් අයට චෝදනා කරන්නට අනුන් හෙලා තලා Taman හුවා දක්වන්නට යනවනම් එතන වාද විවාද ගැටුම් හටගන්නට එය කාරණයක් වෙනවා. අද සමාජය දිහා බැලුවාම පින්නතුනේ දහම මුල් කරගෙනත් නිවන මුල් කරගෙනත් මේ භවයේ නිවන් දකින්න අනේක මුල් කරගෙනත් මතු සසරේ නිවන් දකින්න අනේක මුල් කරගෙනත් බැලුවෙන් පස්සේ බෞද්ධෝ බෞද්ධෝ වාද විවාද ඇති කරගෙන බෞද්ධෝ බෞද්ධෝ පිල් බෙදාගෙන බෞද්ධෝ බෞද්ධෝ ගැටුම් ඇති කරගෙන පක්ෂ හදාගෙන ඒ වගේම භික්ෂූන් වහන්සේලාව බෙදාගෙන පන්සල් බෙදාගෙන පොතපත බෙදාගෙන ඇයි මේ සන්දිට්ටි පරමාසී ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගේ මේ දහමේ නිවන් දැකීම සඳහා දේශනා කරලා තියෙන ප්‍රතිපදාවත් තම තමන්ගේ දෘෂ්ටියට අනුව දැඩිව ග්‍රහණය කරගෙන අනේකාගේ මතයට ඇහුම්කන් නොදී අනේකාගේ මතයට ගරු කරන්නේ නැතුව තමන්ගේ මතය පිළිබඳව යලි යලි විමසා බලන්නට පෙළඹෙන්නේ නැතුව තමන්ගේ තීරණයම හරි අන් සියල්ලෝම ඒක අනුමත කළ යුතුයි අනුමෝදන් විය යුතුයි කියන ආකාරයෙන් තමන් වාද විවාද නගන්නට පෙළඹෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේත් මෙබඳු අය බොහෝ කොට එදා සමාජයේ හිටියා. එතකොට අපි අය හඳුන්වනවා මිත්‍යා දෘෂ්ටිකයෝය කියලා. ඉතින් අද කාලේ මේ සම්‍යක් දෘෂ්ටිකෝය කියන අය අතරත් මේ තරම් වාද විවාද ගැටුම් පිල්බෙදීම් ඇති වෙනවා නම් මිත්‍යා දෘෂ්ටිය ග්‍රහණය කළාම කොයි තරම් වාද විවාද ඇති වෙන්නට පුළුවන්ද පේනතුනේ. ඒ නිසා යම් කෙනෙක් Tamanගේ යහපත් නිගමනය හරේ දැඩිව අරගෙන උපාදාන කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෘෂ්ටිගතිකත්වයට එය හේතුවක් වෙනවා. එනිසා ඉද මේව සච්ඡං මෝගමඤ්ඤං මෙයමයි හරි අන් සියල්ල වැරදි කියන ඒකාන්තික නිගමනයට සත්පුරුෂෝ නොපැමිණිය යුතුය. Tamange මතයේ ඇති නිර්වද්‍ය භාවයේ නිර්වද්‍ය භාවයේ හැටියටත් දොස් සහිතනම් ඒක නිදොස් කරගන්නටත් උත්සාහ කළ යුතුය. අන් අයගේ තීරණවල මතිමතාන්තරවල නිගමනවල තියෙන ස්වභාවය අපිට කුපිත නොවී ඒ වගේම නුරුස්නා බවකින් තොරව අහන්නට දකින්නට පිළිගන්නට සිතන්නට විමසන්නට විචාර බුද්ධියෙන් ඒ දිහා බලන්නට විවෘත මනසක් ඇති කරගන්නවා විනා ඒවා හෙලාතලා දකින්නටවත් අන් අයගේ මත වලට චෝදනා කරන්නටවත් ඒවා පිළිබඳව හෙලා දකින්නටවත් සත්පුරුෂ මිනිසුන් උත්සාහවත් නොවිය යුතුයි. එයිදී සිද්ධ වෙන්නේ වාද විවාද ගැටුම් නිර්මාණය වීම විතරයි. බෞද්ධයින් බෞද්ධයින් ඔවුනොවුන් විරසක වීම විතරයි. ඒ නිසා අඩුතරමින් බෞද්ධයින් බෞද්ධයින් අතර තබා බෞද්ධයින් සහ අන්‍යාගමිකයන් අතරවත් මෙබඳු තත්වයක් උද්ගත නොවිය යුතු බවයි බුදුදහම අනුව අපට පහදා ගන්නට සිදු වෙන්නේ. ඒ නිසා පෙන්නතුනේ කවර මතයක් හෝ Taman දරනවා ඒ Taman දරන මතය කොයිතරම් ධාර්මිකද? එයින් කොයිතරම් යහපතක් Tamanට වෙලා තියෙනවද? අනේකා දරන මතය කොයිතරම් ධාර්මිකද ඒ මතයෙන් ඒ තැනැත්තාට කොයිතරම් යහපතක් වෙලා තියෙනවද මේ විදිහෙන් සහේතුක නුවණින් විමසා බලා අඩුලුහුඩුකම් සකසාගෙන තම තමන්ගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා අනුව Tamanගේ දිවි මඟ ගොනු කරගන්නවා විනා මේ නිවන් මගේදීවත් මේ සසර ගමනේදීවත් තව කෙනෙක් සමග සංසන්දනය කරලා අනුන් යට කරගෙන තමුන් නැගී සිටින්ට උත්සාහ දැරීමේ කිසිම ප්‍රතිඵලයක් නැහැ පින්නතුනි. එයින් සිද්ධ වෙන එකම හානිය ඔවුනොවුන් අතර වාද විවාද ගැටුම් නිර්මාණය වීම පමණයි. මෙන්න මේ తত্ত্বය උද්ගත වෙන්නට තවත් බලපාන සාධක පහක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ මුලින් සඳහන් කරන්නේ. එහි පළමුවෙනි ධර්ම යුගලය තමයි කෝදනෝ හෝති උපනාහි. කෝපය සහ බද්ධ වෛරය. අපි හිතමු පෞල් ජීවිතවල පටන් සමාජයේ ඕනෑම තරාතිරමක සංවිධාන දක්වා හැම කෙනෙක් අතරම මේ தත්වයන් විවිධ காரணා මත උද්ගත වෙන්නට පුළුවන්. හැම මිනිස්සෙක්ම රුචි කරන දේවල් තියෙනවා, තමන් ප්‍රිය නොකරන දේවල් තියෙනවා. අපි මේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කනින්, මනසින් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි රුචි කරන දේවල් තියෙනවා. ඒවට කියනවා කාම කියලා. ඒ කාම කියලා අපි ෂඩේන්ද්‍රයන්ගෙන් අපේක්ෂා කරන දේවල් වලට පරිබාහිර දේවල් පැමිණෙනකොට අපි කැමති නැහැ. ඒ කැමති නැති විදිහෙන් මනසින් ඇතිවෙන ප්‍රතික්ෂේප කිරීම තමයි द्वේෂ එහෙම නැත්නම් පටිඝ කියලා කියන්නේ. මේ පටිඝයේ එක්තරා හානිදායක අවස්ථාවක් තමයි ක්‍රෝධය කියලා කියන්නේ. ඒ බාහිර තමන් අකමැති වෙන ආරම්මනේ යට කරමින් මැඩපවත්වමින් අභිබවා යන ආකාරයෙන් Tamanගේ ගත සිත ප්‍රකෝප කරමින් ඇතිවෙන විකෘති මනෝභාවය තමයි මේ ක්‍රෝධයයි කියලා හඳුන්වන්නේ. ඒකයි අපි මුලින් සඳහන් කළේ හරියට දණ්ඩෙන් පහරලත් සර්පෙක් වගේ කුපිත වෙලා අනේකාට එරෙහි වෙන්න අනේකාගේ මතය යට කරන්න Taman ජයග්‍රහණය කරන්නට උත්සාහවත් වෙන ස්වභාවය. එතකොට මේ කෝපය යම්කිසි කෙනෙකුගේ මනසේ මතුවුණු තැන් පටන් ඒ තැනත්තාගෙන් හොඳ සිතුවිල්ලක් බැහැරට නිකුත් වෙන්නේ නැහැ. හොඳ වචනයක් ඒ තැනත්තාගෙන් අන් අයට නිකුත් වෙන්නේ නැහැ. අනෙකාගේ හිත සනසන්නට සුවපත් කරන්නට යහපත සඳහා නෙමෙයි වචන සහ ක්‍රියා යතනත්තා මෙහෙවන්නේ අනෙකාගෙන් පලිගන්නට අනෙකාට රිද්දන්නට අනෙකාට පීඩා කරන්න. කොයිතරම් සත්පුරුෂයෙක් වුණත් කොයිතරම් ගුණවතෙක් වුණත් වැඩිහිටියෙක් වුණත් Tamante අය කෙරෙහි කෝපයක් මතු වුනොත් එතනින් පස්සේ පරිගන්නට තමයි උත්සාහ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ තුල කොයිතරම් ಗುಣ තිබුණා වුණත් චින්චමාන විකාව විශේෂයෙන් මාගන්දියා වගේ බැමිණියන් අරගත්තයින් පස්සේ ඒ Tamanට යම් කෙසේ හිතරිදීමක් සිද්ධ වුණා නම් කෝපයක් මතු වුණා නම් එතනින් එහාට පරිගන්නට තමයි උත්සාහ කරන්නේ. එතකොට දේවදත්ත හාමුදුරුවෝ සුප්පබුද්ධ රජුරු අය ඒ වගේ අය අරගෙන බැලුවයින් පස්සේ බුදුරජාණන් වහන්සේගේ ಗುಣ නැති නිසා නෙමේ ಗುಣ කොච්චර තිබුණත් ඒ මහා පුරුෂයා සමග පවා ගැටෙන්නට වනසන්නට උත්සාහ කළේ කුමක් නිසාද? තමන්ගේ මනසේ ඇතිවෙන කෝපය නිසා. ඒ නිසා යම් සත්වයෙකුගේ సంతානයේ මේ ප්‍රකෝපකාරී බව ඇති වුනහම අම්මද තාත්තද වැඩිහිටියද සහෝදරයද ගුරුවරයද හාමුදුරුවෝද බුදුහාමුදුරුවෝද කියන එබඳු විචාර බුද්ධියකින් තොරව ඕනම කෙනෙක් සමග ගැටෙන්න වෛර බඳින්නට ඒතනත්තා පෙළඹෙනවා. එනිසාම අනේකා මැඩ පවත්තලා Tamanගේ මතය මතු කරන්නට ඉස්මතු කරන්නට ඒ අය උත්සාහවත් වෙනවා. ඒක වාද විවාද ඇති වෙන්නට කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිසයි. ඒ වගේම ඒ ක්‍රෝධය ටිකෙන් ටික නැවත නැවත මතුවෙනකොට කාලයක් යද්දී ඒක මනස තුල පළපදියම් වෙනවා. ඒ කෝපේ පළපදියම් වුණාම අපි කියනවා ඒකට වෛරයයි කියලා. එතකොට අමුතුවෙන් Tamanට හානියක් කරන්න ඕන නැහැ. අර දැන් ක්‍රෝධය කියන එක මතුවෙන්නේ තමන් අකමැති දේවල් සිද්ධ වෙනකොට පමණයි. නමුත් වෛරය කියන தത്വෙට ඒක సంతානය තුල මුල් බැස ගත්තාම අකමැති දෙයක් සිද්ධ වෙන්නට ඕනේ. ඒ සිදු කරපු පුද්ගලයා ගැන දැනෙනකොට, ඇහෙනකොට, හිතෙනකොට පවා Tamanගේ මනසේ රුස්සන් නැති ගතියක් මතුවෙන්නට පටන් ගන්නවා. ඒ පුද්ගලයාට සම්බන්ධය දකිනකොටත් Tamanගේ මනසේ නුරුස්නා ගතිය මතුවෙනවා. ඒ පුද්ගලයාට සම්බන්ධ ද්‍රව්‍ය, ඉඩකඩම්, ගේදොර මේ සෑම දෙයක්ම අවිඥානක සවිඥානක කවරක් හෝ ඒ පුද්ගලයාට සම්බන්ධයි කියලා දැනෙනකොට ඇහෙනකොටම Tamanගේ මනසේ රුස්සන් නැති ගතිය මතුවෙනවා. අර කෝපය කියන එක මතුවලා එන්නේ Taman අකමැති දේවල් සිද්ධ වෙනකොට පමණයි. නමුත් මේ උපනාහය කියන මත්තමට ඒක බද්ධ වෛරයක් බවට පත් වුනහම ඒ පුද්ගලයා සමග පමණක් නෙමෙයි, ඒ වැරදි ක්‍රියාව සමග පමණක් නෙමෙයි, ඒ පුද්ගලයා හා සම්බන්ධ සමස්ත ක්‍රියාපටිපාටිය ගැනමත් ඒ පුද්ගලයා හා බැඳී පවතින අවිඥානක සවිඥානක සියල්ල පිළිබඳවත් රුස්සන් නැතුව අපරාධ කරන්නට පලිගන්නට රිද්දන්නට යන ස්වභාවයෙන් Tamanගේ මනස ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා යම් කාරණයක් යම් පුද්ගලයෙක් සම්බන්ධව වෛරයක් Tamanගේ సంతානෙහි පහළ වුණොත් ඒ වෛරී චේතනාව නිසා ඒ උපනාහය නිසා ඒ පුද්ගලයා නිරන්තරයෙන්ම අන් අය සමග විවාද ඇති කරමින් ගැටුම් ඇති කරමින් අන් අය හෙලාතලා දමමින් තමන් ඉස්මතු වෙන්නට උත්සාහවත් වෙනවා. එය විවාදවලට තුඩු දෙන ගැටුම් ඇති කරන කාරණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා වෛරයයි කියන මට්ටමට බද්ධ වෛරයයි කියන මට්ටමට මේ මනෝභාවය උත්සන්න වුනහම ඒක බැහැර කිරීම ලේසි නෑ. ඒ නිසා කෝපය, ක්‍රෝධය වශයෙන් විටින් විට මතුවෙන අවස්ථාවේම සොයලා බලලා විමසලා ඒ බැහැර කරගන්නට සත්පුරුෂය උත්සාහවත් විය යුතුමයි. ඊළඟට දෙවැනි කාරණය තමයි මක්කී හෝති පලාසි ගුණමකු භාවය සහ එකට එක කරන ස්වභාවය ගුණමකු භාවය කියලා කියන්නේ අනේකාගේ යම්කිසි ගුණයක් තියනවා තමන් ඒ ගුණය දන්නවා හඳුනනවා හැබැයි හෙලි කරන්නට කැමති මතු කරන්නට කැමති ප්‍රකාශ කරන්නට කැමති වෙන වෙන වැරදි අඩුපාඩු කුණු ගොඩවල් අවුස්සලා අරක වහන්න තමයි උත්සාහ කරන්නේ ඒකට කියනවා ಗುಣ මකා දමනවායි කියලා. මේක ලෝකයේ පුද්ගල సంతානයන්හි ඇතිවෙන ඊටා බරපතලම පාප ධර්මයක්. හුඟක් වෙලාවට විවාහ ජීවිත අවුල් වියවුල් වෙන්නට මේ කාරණේ බලපානවා. විවාහ වෙන්නට කලින් ඔවුනෝන් පිළිබඳව ආදරයෙන් සෙනෙහසින් ප්‍රියමනාපව කතා කරනවා තමන්ට අනේකා අත්පත් කරගැනීමේ අපේක්ෂාව තියන තාක්කල් තියන වැරදිත් වහනවා මව්පියන්ට කියන්නේ සහෝදරයින්ට කියන්නේ ඥාතීන්ට කියන්නේ ඒවා කාටවත් කියන්නේ ඔක්කොම වහගෙන තියෙන හොඳ තමයි මතු කර කර කියන්නේ හැබැයි විවාහ වෙලා ටික කාලයක් යනකොට අර තියෙන හොඳ ටික ටික වැහිලා යනවා දුර්ගුණ තමයි එකින් එක මතු කරන්නේ ඊට පස්සේ හොඳ කොච්චර තිබුණත් ඒව කාත් එක්කවත් කියන්න යන්නේ අර තියෙන අඩුපාඩු අගුණ දුර්ගුණම කිය කියා ඒ වයින්ම පුද්ගලයා හෙලාතලා දකින්නට උත්සාහවත් වෙනවා මේ தত্ত্বය ඉස්මතු වුණාට පස්සේ බිරිඳට සැමියාව සැමියාට බිරිඳව ටිකෙන් ටික අප්‍රසන්න වෙන්නට පටන් ගන්නවා අර ඕනෝන් කෙරෙහි තියෙන ආදරය සෙනෙහස අන්‍යෝන්‍ය ගරුත්වය විශ්වාසය වෙනුවට එකිනෙකා පිළිබඳව පලිගන්නට රිද්දන්නට අනෙකාගේ හිත නරක කරන්නට Tamanටත් අවස්ථාවක් ලැබිච්ච ගමන් ඒකේ වාඩුව ගන්නට අන්න ඒ වගේ හැඟීම් වලට ස්ත්‍රී පුරුෂයන් පැමිණෙනවා කාලයක් මේ ස්වභාවයන් උත්සන්න වෙනකොට මොන තරම් ගුණවත්කම් තිබුණා වුණත් ඒ සියල්ල යට කරලා එකිනෙකාට චෝදනා කරන්නට නිග්‍රහ කරන්නට ඔවුනොවුන් පෙළඹෙනවා. මේ මෑතකදී එක් භාර්යාවක් Tamanගේ නිවසේ ගැටලු පිළිබඳව කතා කරද්දී අපි සමග කියනවා හාමුදුරනේ මහත්තයා මට එක එක જાති කියලා චෝදනා කරනකොට මම මහත්තයාට මේ විදිහෙන් දොස් කියනවා. ඒ මම කියන ඒවා ඇත්ත නෙමෙයි කියලා මම දන්නවා. නමුත් රිද්දන්න ඕන නිසා මං කියනවා. ඒ මව්පියෝ ගැන මං කියන ඒවා ඇත්ත නෙමෙයි කියලා මම දන්නවා. නමුත් මම රිදවන්නට ඕන නිසා මං එහෙම කියනවා. දැන් මොකද්ද මෙතන ඇති වෙන්නේ අර තියෙන ගුණයත් වෙනත් වංචනික කාරණයකින් වහලා දාලා අනිකාට චෝදනා කරලා නිග්‍රහ කරලා හිතරිද්දලා පලිගන්නට හැඟීමක් පුද්ගල సంతානය තුල අවදි වෙනවා. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ಗುಣ මකන ස්වභාවය, ಗುಣ වහන ස්වභාවය, ಗುಣ අවලංගු කරන ස්වභාවය පුද්ගල సంతානයේ මතුවෙනා වූ බරපතල පාප ධර්මයක්. මේ පාප ධර්මයෙන් කෙලසෙන පුද්ගලයා අනිකාගේ ගුණ දුර්ගුණේ යට කරමින් දුර්ගුණයම කුණුගොඩම අවස්සමින් නිරන්තරයෙන් අනුන් හෙලාතලා Taman හුවා දක්වමින් වාද විවාද ගැටුම් ඇති කරගන්නට පෙළඹෙනවා. ඒ සමගම එකතු වෙලා යන අනිත් කාරණේ තමයි පලාසය. පලාසය කියලා කියන්නේ එකට එක කරන ස්වභාවය. ඔහු මට මෙහෙම කළා නම් මම මෙහෙම කරනවා. මට බැන්නා නම් මම ගහනවා. මට ගැහුවා නම් මම මරනවා. ඒ මට්ටමට Tamanගේ මනසෙහි ඒ බඳු එකට එක කරන ස්වභාවයක් ඉස්මතු වෙන්නට පටන් ගන්නවා. මේ ස්වභාවය තුළින් කොයිම මොහොතකවත් Taman දෙවන තැනටපත් වෙන්නට සූදානම් නැහැ. Taman සමතන ඉන්නට සූදානනුත් නැහැ. හැම තිස්සෙම කතා බහෙන් හරි ප්‍රකාශනෙන් හරි ක්‍රියාවෙන් හරි හැසිරීමෙන් හරි අනේකා යට කරලා Taman ඉස්මතු වෙන්නට හදන ස්වභාවයක් මිනිසුන් තුළ මතුවෙනවා. මේ ස්වභාවය නිවසක් තුල ඇති වුණොත් බිරිඳ පරයා සැමියා නැගී සිටින්නට සැමියා පරයා බිරිඳ නැගී සිටින්නට මව්පියන් පරයා දරුවන් නැගී සිටින්නට දරුවන් පරයා මව්පියන් නැගී සිටින්නට ඔවුන් උත්සාහවත් වෙනවා සමාජයේ යම්කිසි ආයතනයක මේ தત્ත්වය මතුවුනොත් එකිනෙකා පරයා අනේකා නැගී සිටින්නට වගේම Tamanට කල කීදේට වඩා යමක් කරලා ඒ තනත්තාට රිද්දන්නට ඔවුනෝන් නිරන්තරයෙන් මාන බලමින් කටයුතු කරනවා. ඒ නිසා ඒබඳු ස්වභාවයෙන් යම් පුද්ගල సంతානයක් කෙලසුනොත් එතෙන් පටන් අනෙකගේ හොඳ නෙමෙයි දකින්නේ දුර්ගුණයමයි හොයන්නේ අඩුපාඩුවමයි හොයන්නේ පලිගන්නට රිද්දන්නට අවස්ථාවක් ලැබෙනකන් සිදුරක් හොයමින් බලා ඉන්නවා හැරෙන්නට manussකම් කියන ඒවා සත්පුරුෂකම් කියන ඒවා ಗುಣධම් කියන ඒවා සදාචාර සම්පන්න බව කියන එක කියන ඒවා සත්‍යවාදී බව කියන ඒවා මේවා සියල්ලක්ම సంతාණයෙන් බැහැර වෙලා යනවා බැහැර ගිහිල්ලා මහත් වූ අසත්පුරුෂ පාපතර ස්වභාවයකට Tamanගේ సంతානෙපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එකට එක කරන ස්වභාවය සහ මේ ಗುಣ මකන ස්වභාවය යම් సంతානයක පහළ වුණොත් එබඳු මිනිසුන්ට පරිහානියක්මයි සිද්ධ වෙන්නේ එබඳු අය නිසා සමාජයේ වාද විවාද ගැටුම් ආරවුල්මයි හටගන්නේ සත්පුරුෂෝ මේ පිළිබඳව සැලකිලිමත්ව Tamanගේ సంతානයේ ගුණමක භාවය සහ පලාසය ඇති වෙන්නට නොදී නුවණින් කල්පනා කරලා මනසින් එය බැහැර කරගෙන මේ විවාදවලට තුඩු දෙන විවාද මූලක ධර්මය දුරු කර යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි ඉස්සුකී හෝති මච්චරි ඊර්ෂ්‍යාව සහ මසුරුකම ඊර්ෂ්‍යාවයි කියලා කියන්නේ අනේකාගේ අභිවෘද්ධිය දරන්නට බැරිකම මේක මුදිතාවට ප්‍රතිවිරුද්ධ ධර්මතාවය. ඒ කියන්නේ අනේකා ධනෙන් ඉහළට යනවා නම් බලයෙන් ඉහළට යනවා නම් යාන වාහන ගේදොර ඉඩකඩම් රැකී රක්ෂා ව්‍යාපාර රූප සම්පත්තිය පිරිවර මේ කුමකින් හරි ඉහළට වැඩෙනකොට අපිට නිකන් අමාරු ගතියක් මනසට දැනෙනවා නිකන් මනසට කටුවනින්න වගේ ගතිය පොඩි දාහයක් නිකන් රුස්සන් නැති ගතියක් නිින්දයන් නැති ගතිය එහෙම එකක් එනවා අන්නේ එන ගතිය තමයි ඒ අනේකාගේ සැපයට ඔරොත්තු නොදෙන ගතිය, රුස්සන් නැති ගතිය තමයි මේ iriṣyāvai කියලා හඳුන්වන්නේ. මේක භෞතික සම්පත් පිළිබඳව පමණක් නෙවෙයි පින්නතුනේ සමහර අවස්ථාවලදී අනේකාගේ අධ්‍යාත්මික ගුණවත් භාවයන් පිළිබඳවත් මේ iriṣyāව පුද්ගල సంతානේ මතුවෙන්න පුළුවන්. අනේකා සීලයෙන් වැඩෙනවා කියලා පේනවනම් අනේකා ගුණෙන් වැඩෙනවා කියලා පේනවනම් අනේකා සත්පුරුෂකම් වලින් වැඩෙනවා කියලා පේනවනම් ඒකට මොකක් හරි අකුල් හෙලලා හෙලාතලා කතා කරන්නට අන් අය තුල ඔහු පිළිබඳව ඇති වෙන විශ්වාසය, කීර්තිය, ගෞරවය කෙලසා දමන්නට, අනේකාර ප්‍රතිපත්තියෙන් විනාශ කරන්නට, ඒතනත්තා කොහොම හරි පව්කම් වලට ඇබ්බැහි කරන්නට, නොඑක් අවස්ථාවලදී අවඥා කරලා අවලාද නගලා ඒතනත්තා පහලට ඇදලා දාන්නට මිනිස්සු උත්සාහවත් වෙන බව සමාජයේ දිහා බලනකොට අපට පේනවා. යම්කිසි කෙනෙක් මත්පැන් බිබී ඉඳලා ඒකෙන් වළකින්නට උත්සාහ කළොත් ඒකට උදව් කරනවා වෙනුවට බොහෝ මිනිස්සු උත්සාහ කරන්නේ අවඥා කරලා දැන් උපාසක මහත්තයානේ දැන් ඉතින් මෙහෙම කෙනෙක්නේ ඔහොම කියලා කොහොම හරි අර මිනිස්සයා පහලට ඇදලා දානවා යම් කෙනෙක් දවස් දෙකක් සිල් ගත්තොත් ඕකට මොකක් හරි කතන්දරයක් හදලා ඒක වෙනස් කරන්න තමයි බලන්නේ. අනිත් අතට මේ මිනිස්සුම කියනවා මේ සමාජය දැන් බොහොම එන්න එන්න පිරිහිලා යනවා. ಗುಣධර්ම සෝදාපාලුවට ලක් වෙනවා මේක නගා හිටවන්නට ඕන අරහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා අනික් අතට කතා කරනවා හැබැයි යම් මිනිස්සෙක් ගුණවත් බව සිල්වත් බව මතු කරන්නට උත්සාහ කරනකොට Taman ඒකට දෙවෙනි තැනට වැටෙයි කියන බිය නිසා මිනිසුන්ගේ ಗುಣධම් වඩනවටත් අන් අයට ඊර්ෂ්‍යා කරනවා ඉතින් භෞතික සම්පත් පිළිබඳව කවර කතාවද ඒ නිසා පුද්ගලයෙක් තුල ඇතිවෙන භෞතිකව හෝ අධ්‍යාත්මිකව හෝ ඇතිවෙන මෙබඳු અભිවෘද්ධියක් යම්කිසි කෙනෙක් රුස්සන් නැතිනම් ඒ නුරුස්නා ස්වභාවය තමයි මෙතන ඊර්ෂ්‍යාවයි කියලා හඳුන්වන්නේ. සමහර වෙලාවට අනේකා Taman පරයා ඉදිරියට යනකොටත් මේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා. Tamanට පල්ලෙහා ඉන්න කෙනෙක් Tamanගේ මට්ටමට එනකොටත් මේ ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ගොඩක් වෙලාවටම ඇති වෙන්නේ එහෙම තමයි. Tamanට වඩා පල්ලෙහා ඉන්න අය Tamanගේ මට්ටමට එනවා වගේ දකිනකොට දැන් සම වෙයිද? මම ඉහලින් වැජමෙන ගතිය නැති වෙයිද? ඒ තුලින් ඊර්ෂ්‍යාව මතුවෙනවා. ඊළඟට අනේකා Taman පරයා ටික දුරක් යනකම් මේ ඊර්ෂ්‍යාව තියෙනවා. බොහෝ ඈතට ගියාට පස්සේ ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැයි කියලා දැනුණාට පස්සේ තමයි මේ මනෝභාවය ස්වභාවිකවම යටපත් වෙන්නේ එතෙක් පුද්ගලයන් සම්බන්ධව මේ ඊර්ෂ්‍යාව මතුවෙනවා ඊළඟට එහිම අනිත් පැත්ත තමයි තමන් සතු දේ අනිත් අය පරිහරණය කරනවට රුස්සන් නැති ගති. ඒකට කියනවා මසුරුකමයි කියලා. තමන්ගේ කියන කිසිම දෙයක් තව කෙනෙකුට අල්ලන්නවත් දෙන්නේ නැහැ. පරිහරණය කරන්නට දෙන්නේ නැහැ. ඒ පිළිබඳව තමන් රොස්සන්නේ නැහැ. සමහර වෙලාවට එහෙම පරිහරණය කළයි කියලා කිසිම හානියක් නැහැ සිද්ධ වෙන අයහපතක් නැහැ. දැන් තම තමන් පෞද්ගලිකව පරිහරණය කරන දත්බුරුසුව පිඟාන කෝප්පේ වගේ දෙයක් තමන් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා වෙන් කරලා තියාගත්තට වරදක් නැහැ. නමුත් Tamanට පොදුවේ පරිහරණය කරන්නට පුළුවන් දේවල්, ගෙවල් දොරවල් වල බඩු භාණ්ඩ ආදී ඕන තරම් තියෙනවා. නමුත් එහෙම දෙයක්වත් සමහර කෙනෙක් පාවිච්චි කරනවට කැමති නැහැ. Tamanගේ බයිසිකලය, Tamanගේ වාහනය, ඒ වගේම Taman පරිහරණය කරන පරිගණක යන්ත්‍රය තව කෙනෙක් අත තියනවටවත් කැමති නැහැ. එතකොට මේ தත්ත්වය සමහර වෙලාවට වටිනා දේවල් සුරක්ෂිත කිරීමේ පදනමේ හානි වැළැක්වීමේ පදනමේ බුද්ධිමත්ව කරන්නට පුළුවන් සමහර කෙනෙක් එහෙම බුද්ධිමත් භාවයකින් තොරව මගේව කවුරුවක් අත තියන්න ඕනේ මගේව කාටවත් මන් දෙන්නේ කියන පදනමේ මසුරු මලින් කිලිටි වෙලා පරිහරණය කරන ආකාරය සමහර වෙලාවට සමාජයේ පෙනෙනවා ඒ නිසා යමක් සංරක්ෂණය කිරීමේ පදනමේ බොහෝ දිනාට බොහෝ කාලයක් පරිහරණය කරන්න ඉඩ සැලැස්වීමේ පදනමේ ඒ වගේම වගකීමක් හැටියට යම් යම් කරුණු සුරක්ෂිත කිරීමේ පදනමේ අන් අයගෙන් ආරක්ෂා කරලා වෙන් කරලා තියෙනවා නම් ඒක අවශ්‍යතාවයක්. හැබැයි හුදෙක් Taman සතු දේ Taman පරිහරණය කරන දේ අනිකා අල්ලනවට අතපත ගන්නවට පාවිච්චි කරනවට තියෙන රුස්සන් නැති ගතිය තමයි මෙතන හඳුන්වන්නේ මසුරුකමයි කියලා. ඒ නිසා ඊර්ෂ්‍යාව අනිකාගේ සම්පත ඉවසන් නැති ගතිය ඊර්ෂ්‍යාව තමන්ගේ සම්පතින් අන් අය ප්‍රයෝජනෙ ගන්නවා දකින්නට කැමති නැති බව මසුරුකම මේ ඊර්ෂ්‍යාව හෝ මසුරුකම යම් సంతානයක මතුවෙනවා නම් එබඳු මිනිසුන් වාද විවාද ගැටුම් ඇති කරගන්නට පෙළඹෙනවා එබඳු අය නිරන්තරයෙන් අනුන්ට චෝදනා කරන්න නිග්‍රහ කරන්න අපහාස උපහාස කරන්න අනේකා හෙලාතලා දකින්නට උත්සාහවත් වෙනවා. එනිසා මෙබඳු ධර්ම විවාදාපන්නයි ඒ කරුණු Tamanගේ මනසෙහි පහළ වෙනවා නම් සත්පුරුෂෝ නුවණින් මෙනෙහි කොටය බැහැර කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට හතරවෙනි කාරණේ තමයි සටෝ හෝති මායාවේ කපටිකම සහ මායාකාරී බව. කපටිකමයි කියලා කියන්නේ තමන් ළඟ නැති ඒවා පෙන්වන්නට උත්සාහ කරනවා තමන් බොහෝම සත්ගුණවත් වගේ අනිත් අය ඉදිරියේ පෙනී හිටින්නට උත්සාහ කරනවා කෛරාටික විදිහට අනේකා රවටලා තමන්ගේ වැඩේ කරගන්නට උත්සාහ කරනවා උසස් නොවන බඩු භාණ්ඩ ආදී උසස් කියලා විකුණනවා ඒ වගේම තමන් ළඟ නැති ගුණවත්කම් පුරසාරම් දොඩනවා ඒ මොනවා හරි කරලා අනේකා Tamanගේ වසඟයට අරගෙන අනේකා ලවා Tamanගේ වැඩ ටික කරවාගෙන Taman වැජඹෙන්නට Taman පවතින්නට උත්සාහවත් වෙනවා. මේක හඳුන්වනවා කපටිකමයි කෛරාටික බවයි කියලා. ඒකෙම අනිත් පැත්ත තමයි මායාවී. මායාවී කියලා කියන්නේ Taman ළඟ තියෙන දෝෂය, Taman ළඟ තියෙන දුර්ගුණේ වහගෙන එහෙම මොකවත් නැහැ වගේ පෙනී හිටිනවා. ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ තත්වෙන් අන්න ඉදිරියේ පෙනී හිටිනවා. මේකට හොඳම උදාහරණය තමයි දහමේ දැක්වෙන්නේ මිරිඟුව. මායාවට උපමා කරන්නේ මිරිඟුව. මිරිඟුවයි කියලා කියන්නේ තද උණුසුම් අවස්ථාවලදී වැලි කාන්තාරවල තාරපාරවල් වල ඈත බලනකොට මහා සිසිල් ජලය පිරිච්ච ජල තටාකයක් වගේ ඈතට පේන්නට ගන්නවා. එතකොට සැබවින් මෙතන තියෙන්නේ අඩිය තියන්නට බැරි තරම් ගිනිගෙන දැවෙන මහා උෂ්ණත්වය. ඒ මහා උණුසුම සිසිල් දිය කඳක් වගේ ඈතට බලන අයට පෙනී හිටිනවා. තමන්ගේ తත්වය සම්පූර්ණයෙන් වහලා වෙනම తත්වයකින් පෙනී හිටිනවා. ඒක තමයි මායාවයි කියලා කියන්නේ. එතකොට පුද්ගලයන් තුලත් මේ විදිහට තමන් ළඟ නොයෙකුත් දුර්ගුණ තියෙනවා තමන් ළඟ නොයෙකුත් පව්කම් තියෙනවා අන්න ඒ ඉදිරියේ මේ මොකුත් නැති සුදනෙක් වගේ පෙනී හිටිනවා දැන් මේකෙන් අදහස් කරන්නේ අපි ළඟ නම් මේ මේ දුර්ගුණ තියනවා කියලා ලෝකෙට මේවා පෙන්න පෙන්න අනේක නෙමෙයි පින්නතුනේ. සත්පුරුෂ මිනිස්සු ලැජ්ජ බය ඇති අය තමන්ගේ අගුණ දුර්ගුණ ලෝකෙට කිය කියා පෙන්න පෙන්න යන්නේ නැහැ. ඒවා රැක ගන්නට ඕන වහ ගන්නට ඕන කුමක් සඳහාද? ඒවා සකස් කර ගැනීමේ පදනමේ ඒ නිසා Taman ළඟ දෝෂයක් තියෙනවා නම් Tamanගේ කෙනෙක් ළඟ දෝෂයක් තියෙනවා නම් ඒවා ලෝකෙට කිය කියා යන්නට ඕන නෑ. ඒවා වහගන්නට ඕන. මොකටද අපි වහගන්නේ? ඒක දුරු කරගන්නා තෙක්. ඒක තේරුම් අරගෙන වරද හදා ගන්නාත් එක් ඒ සඳහා තමන් ආවරණය කරගෙන ලැජ්ජ බය ඇතුව ජීවත් වෙනවා ඇරෙන්නට යම්කිසි කෙනෙක් ඒ වරද හදා ගැනීමේ කිසිම අපේක්ෂාවකින් තොරව අන් අය රවටලා Tamanගේ වැඩ කටයුතු කර ගැනීමේ අපේක්ෂාවෙන් දුර්ගුණේ වහලා ඊතා සත්ගුණවත් පුද්ගලයෙක් වගේ පෙනී සිටිනවා නම් ඒක තමයි මායාකාරී බවයි කියලා හඳුන්වන්නේ. මේ කපටිකම සහ මායාකාරී බව වාද විවාද ගැටුම් ඇති කරන්නට හේතු වෙනවා. ඒ නිසා සත්පුරුෂෝ මේවා නුවණින් කල්පනා කරලා තේරුම් අරගෙන බැහැර කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළාට පස්වෙනි කාරණේ තමයි පාපිච්චෝ හෝති මිච්ඡාදිට්ඨි. පාපකාරී අදහස් සහ වැරදි දෘෂ්ටිවල එල්බගෙන සිටීම. පෞකාර අදහස් කියලා කියන්නේ සතුන් මරන්නට, සොරකම් කරන්නට, කාමයේහි වරදවා හැසිරෙන්නට, බොරු කියන්නට, මත්පැන් බොන්නට, අනුන්ට රිද්දන්නට, පලිගන්නට, අනුන් හෙලාතලා සිතන්නට, කතා කරන්නට, ක්‍රියාත්මක වෙන්නට, අනුන්ට වින කරන්නට මේ විදිහට ලෝකයට නපුර කිරීමේ පෞකාරී අදහස්. ඒ බඳු අදහස් යම්කිසි පුද්ගලයෙක් තුල තියෙනවා නම් ඒ පුද්ගලයන්ගෙන් මේ සමාජයේ කාටවත් යහපතක් නෙමෙයි වෙන්නේ මුලින්ම වචනෙන් ගැටෙනවා ඊට පස්සේ ක්‍රියාවෙන් ගැටෙනවා අනුන්ගෙන් පලිගන්නට උත්සාහ කරනවා වාද විවාද ගැටුම් නිර්මාණය වෙන්නට එම හේතුවක් වෙනවා ඊළඟට මිත්‍යා දෘෂ්ටියයි කියලා කියන්නේ වැරදි තීරණ වලට එළඹීම මෙතන මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ තෙරුවන් සරණ යන්නේ නැතුව වෙනත් සරණක් බලාපොරොත්තු වෙනවා කියන එක විතරක් නෙමෙයි තෙරුවන් සරණ ගිය අය අතරත් විවිධ මිත්‍යා දෘෂ්ටීන් තියෙන්නට පුළුවන්. බුදුහාමුදුරුව පිළිගන්නවා ධර්මයේ පිළිගන්නවා සංඝ රත්නය පිළිගන්නවා නමුත් නොඑක කාරණා පිළිබඳව වැරදි මතවාදවල එල්බගෙන සිටිනවා අර අපි මුලින්ම සඳහන් කළා වගේ මස් මාළු කෑම පිළිබඳව නිවන් දැකීම පිළිබඳව බණ දහම් පිළිබඳව ගුණ දහම් පිළිබඳව භාවනාව පිළිබඳව නොඑක් කාරණා පිළිබඳව Taman වැරදි විදිහට අර්ථ විග්‍රහ කරගෙන යම් යම් දෘෂ්ටීන්ට එළඹිලා තියෙනවා ඒ දෘෂ්ටියම දැඩිව අරගෙන ඒකෙම එල්ලිලා අන් අයට වාද විවාද ඇති කරනවා අන් අය සමග ගැටුම් නිර්මාණය කරනවා ඒතර ලෝකේ පැහැදිලිව කාටත් පේන දේවල් බැහැර කරලා ප්‍රතික්ෂේප කරලා තමන් වෙනම මතවාද නිර්මාණය කරගන්නවා. දැන් අද ලංකාවේ එහෙම ඒවා ඕන තරම් තියෙනවා. අතනයි බුදුහාමුදුරුව පහළ වුණේ, මෙතනයි බුදුහාමුදුරුව පහළ වුණේ. මෙතන තමයි හැබෑ දහම තියෙන්නේ. අතන තමයි නිවන් අවබෝධ කරලා තියෙන්නේ මේ විදිහට වැරදි දෘෂ්ටීන්ට එළඹිලා එයම සනාත කරමින් Taman වටා පිරිස් බලයක් ගොඩනගන්නට වෙහස මහන්සි වෙනවා එතකොට මෙහෙම වෙනකොට ඒබඳු මිනිසුන් අතර පිල්බෙදීම් ඇති වෙනවා වාද විවාද ගැටුම් නිර්මාණය වෙනවා ඒ නිසා මේ පාපකාරී අදහස් සහ වැරදි දෘෂ්ටීන් තමන්ගේ సంతානෙහි පහළ නොවෙන්නට සත්පුරුෂයෝ වග බලාගත යුතුයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරා. ඒතර හයවෙනි කාරණේ අපි මුලින්ම පැහැදිලි කළා සම්දිට්ටි පරමාසී හෝති ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගේ. ස්වමතයම හරි වුණත් වැරදි වුණත් ඒකම දැඩිව අල්ලගෙන ඒකෙම එල්ලිලා ඒකම හරි කියලා තර්ක විතර්ක වාද විවාද කරන්නට පෙළඹෙන ස්වභාවය. මෙන්න මේ කරුණු 6 යුගල වශයෙන් 12ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කරුණ වලින් එක් කාරණයක් හෝ යම් ස්ත්‍රියකගේ යම් පුරුෂයෙකුගේ යම් ගිහියෙකුගේ යම් පැවිද්දෙකුගේ సంతානේ පහළ වෙලා වැඩුණොත් ඒ පුද්ගලයාගේ චිත්තසංතානයේ ಗುಣධම් වලින් පිරිහෙනවා අනුන් කෙරෙහි වැඩිහිටියන් කෙරෙහි ගුණවතුන් කෙරෙහි තියෙන ගුණගරුක භාවය ඔහුගේ సంతාණයෙන් ගිලිහිලා යනවා අන් අය සමග සමගි සම්පන්නව ජීවත් වෙන්නට පුළුවන් ඉඩකඩ ඇහිරිලා යනවා සත්පුරුෂකම් මනුෂ්‍යකම් ගිලිහිලා ගිහිල්ලා නිරන්තරයෙන් ඔරුණවුන් සමග වාද විවාද කරමින් ගැටුම් ඇති කරගෙන අනුන් හෙලා තලා දකලා Taman නැගී සිටීමට අනුන් පරයා තමන් හුවා දැක්වීමට ඒ අය